කුරුසිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යෝ උප්පත්තිකං විනේති කෝදං විසටං සප්ප විසංව ඕසදේහි සෝ භික්ඛු ජහාති ඕර පාරං උරගෝ ජින්නමිව තචං පුරාණං කීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බහගත්තොත් ඒ සූත්‍රය තමයි පුතාරිනකොට ඉස්සරහම තියෙන්නේ නමුත් මේ උරග සූත්‍රයේ ඉදිරිපත් කිරීම දානයෙන් සීලෙන් සමාධියෙන් ප්‍රත්‍යාවෙන් යන ක්‍රමයක් නෑ. ඒක නැත්තම් සීල සමාධි ප්‍රත්‍යා ක්‍රමයකුත් නෑ. ඒක පාරටම ගැඹුරු ධර්ම වලින් පටන් අරගන්න. ඒ වගේම එක ගාතාවක් ඊගාව ගාතාවක තුඩු වෙන ගතියක් නිත්‍යයක් කියන්නේ නැහැ. පළවෙනි ගාතාව වෙනම කතාවක්, දෙවෙනි ගාතාව වෙනම කතාවක්, තුන්වෙනි ගාතාව වෙනම කතාවක්. නමුත් ඒකේ තියෙන ඒක සූත්‍රයක් වශයෙන් සංග්‍රහ වෙන්න හේතුව තමයි තුන්වෙනි පදයේ හතරවෙනි පදයේ දෙකේම සමානයි. ධ්‍රුව පද කියලා කියනවා නතනත මතිනවා යෝ බික්කු ජහති වර බාලං උරගෝ ජිනිය තචං පුරාණං කියන පද දෙක හැම ගාථාවෙම තුන්වෙනි හා හතරවෙනි පද වශයෙන් සමාන වෙලා තියෙනවා. මුල් ගාථා පද දෙක තමයි තමන්ට ආවේනික වූ ධර්ම කොටස ඉදිරිපත් කරන්නේ. ඉතින් මේකට විවරණ සපයන අටුවාචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා මෙවුවා මේ එක එක සංසිද්ධිවලදී එක එක සිද්ධිවලදී සිදුවෙච්ච දේවල් අර ධ්‍රුවපදයේ සමානතාවය නිසා එකම ගාතාවක් විතර බඳලා තියෙනවා කියන්නේ. ඉතින් ගාත ගොඩාක් තියෙනවා අපිට හිතන පළවෙනිම ගාතාව තමයි අපි සඳහන් කරපු යෝපතිතං විනේහි කෝදා. විසං විදතං සප්ප විසංගෝ ඕසදී මේක තමයි අපිට කන්ට හදන දවසේ මාතෘකාව යමේ උපන්නන ලද උපදින ලද ක්‍රෝධය සමනයටපත් කරයිද විනයනය කරයිද සර්ප විෂකට ප්‍රතිවිෂ දුන්නාට පස්සේ විෂ කපන්නාසේ හලහල විෂක් වැඩිසි සර්ප විෂක් වැඩිච්ච මිනිසෙකුට ඒකට දෙන බේත් වලින් අර පැතිරිච්ච විස සම්පූර්ණයෙන් අයින් කරනවා වගේ උපන්නා වූ ක්‍රෝධයක් යම් කිසි කෙනෙක් ඒ හික්මීමකට ලක් කරනවා විනයනය කරනවා නම් කීකරු කර ගන්නවා නම් ඒ පුද්ගලයා සෝබික්කු ජහාති ඕරපාරං ඕරපෝ ජීනමිය තචම්පුරාණ කිය. ඉතින් ඕරපාරං කියන එකත් අතුවා විස්තර කරලා තියෙන්නේ ඕරම් භාග්‍ය සංයෝජන සහ උද්දම් භාග්‍ය සංයෝජන වශයෙන් කියන මේ පරිහත් මාර්ගය දක්වාම ටිකෙන් ටිකෙන් ටිකෙන් අපි ගෙවම් කරමින් යන මේ සංයෝජන ධර්ම 10 කියලා කියවන බැලුමටම මට බලවෙන් කරේ කියන දේ එහෙමයි. මොකද අටුවාව උත්සාහ කරනවා මේක ඕරම් භාග්‍ය සංයෝජන පමණයි කියන්නේ. ඒ කියන්නේ අනාගාමි මාර්ගයේදී පමණයි මෙතනින් ගෙනියන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් ඒකට එච්චරම අටුවාවේ කියෝපල්ලියටම නතර වෙන්න ඕනකමක් නැහැ. ඒක පැහැදිලිව පේන්න තියෙනවා. ඕරම පාරම කියලා කිව්වම මේ ගොඩයි ඒ ගොඩයි දෙකම කියලා. තටුව උත්සාහ කරනවා මේ මෙගොඩ తీරේ ඉක්මව කරලා එගොඩට යනවා. ඒ කියන්නේ ඕරම් භාගයේ සංයෝජන කියන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන සංයෝජන පහ පමණයි මේකෙන් විදේණය කරන්නේ කියලා. මුත් හොඳට විග්‍රහ කරලා බලනකොට නම් තේරෙනවා එහෙම එකක් නැහැ. ඒකට මේකට දෙකම එළු මෙළු දෙකම ඉක්මවලා ලෝකෝත්තර தත්ත්වයට යන්න මේ ගාථාපදවල කියන පෙළගැස්ම අත්වල හොඳටම ඇති කියලා. ඉතින් මේ අනුව අපිට පේනවා අද දවසේ මාතෘකාව අපිට වෙන්නේ ක්‍රෝධය කියන චෛතසිකයයි එහෙම නැත්නම් අපි නිවර්ත ධර්ම වල සඳහන් කරන පටිගේ කාමරාග පටිය මේ සංයෝජන සංයන පටිගය නැත්නම් ව්‍යාපාදයේ කියන නීවරණ ධර්මේ නැත්නම් අකුසල මුල්වලින් ලෝභ දෝෂ කියලා නැත්නම් වෙන අකුසල චෛතසිකේ තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම අර කලින් කිව්ව විදිහට සාමාන්‍ය ඉදිරිපත් කිරීමක නම් සංසාරේ දුක් වලට හේතු හොයනකොට සර්වචනාංශයේ මුලට පෙන්නන්නේ කාමය, ආශාව, ලෝභය. ඊට පස්සේ තමයි ද්වේෂය, ඊට පස්සේ තමයි මෝහය පෙන්වන්නේ. ලෝභ, දෝෂ, මෝහ කියලා අපි ඇඟිලි ගණන් කරන්නේ. මොකද මේ සූත්‍රේ පටන් අරගන්නේ ද්වේෂයෙන්. ක්‍රෝධයෙන්. මට හිතෙනවා කාරණා දෙකක් මේ මේක මෙහෙම වෙන්නේ ඇයි කියලා. එකක් තමයි මේ කතාව නැත්නම් මේ දේශනාව සරුවචනාංශගේ ශ්‍රී මුඛයට නැගිට හේතු වෙච්ච නිදාන කතාව. දෙක තමයි මේ සූත්‍ර නිපාතපගේ දේවල් සඳහන් කරන බුද්ධාගම හඳුන්ලා දෙන්නවක්වත් නෙමෙයි ඒක සම්පූර්ණ ප්‍රමාණයකට දැනට වැඩ කරගෙන යන අයට ඉදිරිපත් කරන ටිකක් ගැඹුරු ධර්ම කොටස නිසා මේක යම් ප්‍රමාණයකට දැනට සීලයක පිළිතලා සමාජ ප්‍රඥා වඩන අයට දෙන උපදෙස් පන්තියක් වගේ නිසා සාධාරණීකරණය කරන්න පුළුවන් ඒ කෝදෙන් පටන් ගන්න ඇයි කියලා. ඒකෙන් ඇයි ඒක මම මේ අන්තිම ඉදිරිපත් කරපු කාරණා ඉදිරිපත් කරොත් සීල දනාටම hina වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ මොකද හේතුව ඒ ධම්ම සංගණිය කියලා අපේ කියනවා අභිධර්මීය පොතක්. ඒ දින ඔක්කොම මේ චෛසික ධර්ම ගැන කතා කරනවා. මූල ධර්මානුකූලව ඒ චෛසිකේ සම්මේ භාවනා පැත්තේදී මූල ධර්ම පැත්තට. එතනම් බෞද්ධ මානසික විද්‍යාව විස්තර කරනවා. ඒ විස්තර කරන මෙන්න මෙහෙම පදයක් තියෙනවා. යම් කිසි කෙනෙක් තාම බුද්ධ ධර්ම සංඝ කියන ත්‍රිසත්න කෙරේ ශ්‍රද්ධාවක් පිටවගන්නේ නැතුව සීල සමාධි ප්‍රඥා ආදී කිසිම ප්‍රතිපත්තියට බැසගන්නේ නැතුව ඒ ඉඳුරම් පිනවීම නම් වූ පෘථග්ජනයාගේ තියෙන එකම ධර්මයේම සරණ කරගෙන පිහිට කරගෙන ජීවත් වෙනවා නම් එතනම ආධ්‍යාත්මයක් හෝ ආගමකට නඹුරක් නැත්නම් ඒ මිනිස්සයා ස්ත්‍රී වේවා පුරුෂ වේවා සංසාරයට බැඳෙන ප්‍රධානම බන්ධනය තමයි රාගය. ඒ චරිත සම්පූර්ණයෙන්ම විතර කරගෙන පුළුවන් රාගය කියලා. ඒ ජීවිතය ගත කරන්නේ සතුට වැඩි කරගැනීමේ ඉඳුරම් පිනවීමේ කාමසුකල්ලිකාන් යෝගයේ පැටලලා ඉතිලා. නමුත් මේ පොත විග්‍රහ කරලා කියනවා යම් කිසි කෙනෙක් ඒකේ ආදීනව දැනගෙන ලෝභයේ ආදීනව දැනගෙන දානයට පෙළඹෙනවා. දානයට පෙළඹෙනවා බොහෝ කොට දාන කරනකොට යාට හමු වෙනවා සිල්වතුන් ගුණවතුන්. ඊට පස්සේ කතා කරලා කියනවා මේ දානය ආධ්‍යාත්මික ජීවිතයේ ආරම්භය වුණාට දානීය සිල්වතුන්ට දෙනවා නම් සහ සිල්වත් ඉඳගෙන දෙනවා නම් ඉෂ්ඨිර සාර්ථකපදාකට වැටෙනවා. ශික්ෂාවකට වැටෙනවා. බෞද්ධයෙක් උදාගම වශයෙන් බෞද්ධයෙක් වෙන්න දාන්නේ හොඳ වුණාට බුද්ධ ධර්මයට පෙළඹෙන්න ඕන නම් ධර්මයේ සමන්ට ලං කරගන්න ඕනේ නම් දාණය නතර ලැබයි ඊගා පඩියට කොට වෙන්න ඕන. නිසා දානීය කියලා කියන්නේ අපේ පීගට පෙළක තියෙන සඳකඩ පහන වගේ විචිත්‍ර විචිත්‍ර තැනක්. ඒකට ගොඩ වුණාමට පස්සේ තමයි පළවෙනි පදියේ ඊගාව අභියෝගේ බාටපත් වෙන්නේ. ඒ පඩියට සීලයට ගොඩ වුණාට පස්සේ තමයි අපි ශාසනයට අභ්‍යන්තර ශාසනය සහ බාහිර ශාසනය වශයෙන් ශාසනය වැඩට බහින්නේ. එතකන් අපි කරන්නේ ඒකට මේ එළඹිලා වාසය කරන එක විතරයි නැත්නම් කිට්ටු කරන එක විතරයි. ඒ නිසා දානයෙන් සීලයට නගිනකොට ඒ පුද්ගලයා අඩුම ගානේ කර්මය සහ කර්මඵලය අදහනවා. ඒ වාගේම තමන්ගේ කරන කියන දේ හිතියොතප්ප වශයෙන් කියන්නේ පවට බය සහ පවට ලැජ්ජා වශයෙන් සහ ඉන්ද්‍ර සංවර වශයෙන් වග වෙනවා. ආයකට කියන්නේ මේ සදාචාරාත්මක වගවීම කියලා. වගකීම් කිය. සදාචාරාත්මක වග වෙන්න උනාට පස්සේ බුද්ධලගේ පෞරුෂත්වයේ හෝ රුචර්ස්කම වෙනස් වෙන්න පටන් ගන්නවා. සියල්සියක් නෙවෙයි යන්තමට හරි. එකකින් කියනවා දාහනේ මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ කියන එකයි තියෙන්නේ. දාහනේ කරලා දෙන්නේ සීලයට කිට්ටු කරලා දිල්ලුතුන් පෙන්නලා දිල්ලුතුන් තුනයි කියලා පොඩි පණිවිඩයක් දෙන එක විතරයි. ඊට පස්සේ සීලයට කොට වුණාට පස්සේ වග වෙන්න වෙනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් අභ්‍යන්තර සාසනිය හෝ බාහිර සාසනයට අර ධර්ම ගංගනේ මෙන්න මෙහෙම කතාවක් බොහොම ගැඹුරෙන් කියන්නේ යම් කිසි කෙනෙක් සීල ශික්ෂාවටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයාට තවදුරටත් සංසාර බන්ධනේ වෙන්නේ රාගය නෙවෙයි ද්වේෂය කියන හරි මේ මානසික විද්‍යානුකූල බැලුවත් සමාජයේ දේවලත් ඒක ඇත්තක් කියලා මට හිතෙනවා. සිල්ලුතුන්ට ටිකක් කේන්ති යනවා වැඩි කියන එකයි මම කියන්නේ. භාවනා කරන අයට සාමාන්‍ය අයට වැඩි ටිකක් අඩ වෙනවා. ප්‍රඥාවට යනකොට මිනිස්සු නුරුස්සන ගතියකට එනවා. මේක මේ රෝගයක් නෙවෙයි බුද්ධික දෙයක් නෙවෙයි. මේ මාන්නය එහෙම නැත්නම් මමායනේ විශ්කර වෙන හැටි. නැත්නම් මමායනේ පරිණාමයටපත් වෙන හැටි. මේක දන්නේ නැති ඇත්තෝ හරියට විහෙස කරගන්න ආධ්‍යාත්මික ජීවිතේ. ඒ වගේම බුද්ධ ආගම පාවා දෙනවා. යරතියට සාත්‍විත රත්නේ නියෝජනය කරනවා. ඒ නිසා භාවනා කරන්නැත්තු මතක තියාගන්න ඕනේ අපි පව් කරමේ ලෝභගතව ජීවිතය ගත කරනකොට ඕනේ පව් කරන ලෝභ කෙනෙක් එක්ක අපිට ප්‍රශ්නයක් වෙන්නේ අපි දන්නවා අපිත් පව් කරනවා ඒගොල්ලොත් පව් කරනවා අපි අසුචි වලක ඉන්න අසුචි පණුව වගේ පිරිසුකම ගැන කතා කරන්නේ ඒක ඕන කෙනෙකුගේ වැරද්දක් ගැන අපිට සමාව දෙන්න පුළුවන්. මොකද අපි දන්නවා අපේ කිල්ලෝට තුණු කියනයි කියන. නිසා કોઈ කෙනාගේ මනසේ කිල්ලෝට ඇතින කිල්ලෝට උණු කියනවා. නමුත් සිල්වන්ත වෙන්න වෙච්ච එක ගමන් අපි ලොකු කැපකිරීමක් කරනවා. මොනකට කරන දස දාන වස්තු වශයෙන් අපි ඉඳුම් හිටුම්, කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් බලතෝ, සුවඳ මල් රඳ විලෝ ආදී දේවල් පූජා කරනවා. ඒ පූජා කරන හැම වෙලාවෙදීම දන් දෙන චේතනාවට වෙන්නේ මහා ලෝභයේ ඒ මනුස්සයා කවදාක සංසාරෙන් ගොඩ ගන්න බෑ. අපි නම් එහෙම නෑ. අසවල් පන්සලේ බෝඩ් එක බලන්න අපේ බෝඩ් එක නම ගහලා තියෙනවා මෙච්චර ලොකුවට. ඉතින් අතන මෙතන බෝඩ් ගහගෙන දන්නේ කෙනා, දන්නොදෙන කෙනා පහත් කර සැලකීම ඒක තමයි මෙතන මේ සඳහන් කරන්නේ ඒක එන්නේ ලෝභයෙන් නෙවෙයි ද්වේෂයෙන්. ඒකෙම කියනවා තමයි යත්තු කැමති නේ. ඉතින් මම නෙවෙයි කියන්නේ මේ බුදුහාමුදුරුවෝ කියන එක අපිට තියෙන එක එහෙමයි කියලා අර්ථකථන දෙන එක විතරයි. ඕක විදිහට දරුණු වෙනවා සිල්ලකින්ට කියනවා. තමන් ප්‍රතිපත්තියක් වශයෙන් සතුන් නොමරන විනිශ්චය ගත්ත ගමන් සතුන් මරණ කෙනෙක් පේන්නේ අමතර ගතෙක් විදියට. මනුෂ්‍යකමක් විදියට දකින්නේ නැහැ. ඒ වගේම එළවලු විතරක් බත් කන එක නවස්මාල් කෙනාව දකින්නේ අලුගෝසු විදියට. දකින්නම කැමති නෑ කිච්චුකටත් කැමති මතක නෑ මේක සංසාරේ තමයි මෙච්චර කල් මේක කරගෙන ආවයි කිය. අර පරියට කොට වෙච්ච ගම අනිගොල්ල කියන අහින් තමයි බලන්නේ ඊට පස්සේ. මෙන්න මේ රෝගේ මේ සූත්‍රයෙන් ව්‍යංගාර්ථයෙන් පෙන්ලා දෙනවා මේ දන් දෙන කෙනාව දන් නොදෙන කෙනා පහත් කර කල කියවන්. සිල් රකින්න කෙනා සිල් නොරකින්න කෙනාව පහත් කර සැලකීමක් නිසා පුදුමාකාර සමාජය අපි ප්‍රශ්න කරගන්නවා. අපි මේ සමාජශීලීත්වය කෙනෙක්ට තියෙන ඇසුර අපිට අතර විශාල පරතරයක් වෙන පටන් අර ගන්නවා. අපි සිල්ලුතුන්, අපි දන්දේ නැත්තෝ, අපි භාවනා කරන්නේ නැත්තෝ කියලා ඕක ඉහළට යන්නේ යන්නේ. භාවනා කළ සමාධිය කාඩ බසේ සුව කරගන්න බැරි සත්‍යතෝ ලෙඩේ එහට කොහොමදක්වත් දැකන්න බෑ බෞද්ධයෙක් බලන්න බෑ. දන්නවද කෙනෙක් දකින්න බෑ සිල්වන්ත කෙනෙක් මිනිස්සෙක් තරම සලකන්න. අන්න උත්තරම තමයි ඔය පෙළෝගේ රෝගේ බෝ වෙනවා දානේ සීලේ සමාධිය කියන තුනටම බෝ වෙනවා ප්‍රඥාට ගියාට පස්සේ බුද්ධ ඥානසෝ ඔන්න ඕක තමයි ප්‍රධාන වශයෙන් මුණට පෙන්නන්නේ ඔය අන් වෙන ගතිය භාවනා කරනකොට අන්න ආවට පස්සේ නිකන් බෑ අනින්නත් ඕනේ කට්ටිය. නිකන් ඉඳලා බෑ මොකද ඒක අන් කියනවා කියලා ආවට පස්සේ හරියම ආරෝක වෙනවා. ඒ නිසා මේ එවැනි වෙලාවට වෙනදා ඉවසන දෙයක්වත් ඉවසා ගන්න බැරුව මේ සමාජයේ පුදුම විදිහට වෙහෙසකට සත්‍යකට පත් කර ගන්නවා. ඒ අත සමාජ සංශෝධකේ බාටපත් වෙනවා නැත්නම් සදාචාරාත්මක මේ සෙන්කෝලේ අතට අරගන්න. අරගෙන ඉවත වෙලා අනවශ්‍ය මෙතෙක් කල් තිබුණේ සම්බන්ධකම් වලට හරි බාධාක් ඇති කරගන්න. ඉතින් මේක පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරපු ওই වෙස්ටර්න් ෆිලොසොෆි කියන පොත ලියපු බර්ටන් රසල් තුමා ලියලා තියෙනවා මෙන්න මේ විදිහට තමන් යම් කිසි මට්ටමකට ඇවිල්ලා අනික් අය දන් දෙව්වන්ද විත් කිකිලෝ විතර රක්කනවා කියන විදිහට රක්කන්ද එසින් යම් භාවනා කරවන්න උත්සාහ කරන හැටෝ ඒ ඇත්තෝ ඒ සදාචාර කිරීමේ කටයුත්තට අමානුෂික වැඩ පවා කරනවා. මේක ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ vested interest කියලා. ඒකට කියන මිනිස්සෙක් විසින් මිනිසෙකුට කරන පුළුවන් කැතම කැත වැඩේ උත්තරයි. අපිට කිසිම තැනක හරුවත්නාංශි කිසිම දේශපාලන ශක්තියක් හෝ අධිකාරි බලයක් තියලා නැහැ. තව කෙනෙකුගේ මානසිකත්වයට අත තියන්න. දානි මාර්ගින් හෝ සීල මාර්ගින් හෝ සමාධි මාර්ගින් කච්චා මාර්ගින් අපිට පුළුවන් දෙන්නේ හිතෙන්න සරෝජනන්ස අපිට පින්නෙච්ච. එහෙම නැතුව මම දන් දෙනවා දන් නොදෙන කට්ටිය ඔක්කොම ඒක ප්‍රශ්න නෝන මම කිසිම දෙයක් කරන්න ඕනේ කියන අවශ්‍යතාවය නැහැ. දැන් මම සිල් රකින්නවා. සානිකත්ව අනිවාර්යෙන්ම මෛත්‍රී පිළිවෙල රකින්න ඕනේ කියලා කියන්නේ. මොකද ඒ කියන්නේ මේ සීලයේ තියෙන වටිනාකම දන්නේ නැතුව තමයි ඒ ලාභ ටික උනන්න හදන්නේ ඔක්කොටම. ඒක ඔක්කොටම කරන්න බෑ. සීල් රකින්න පුළුවන් වෙන ප්‍රඥාව තියෙනවා පමණයි. හැබැයි අපිට පෙන්වන්න ඕන අපි සිතක නිසා සතුටින් ජීවත් වෙනවා කියන එක. ඒ පෙන්වන්න දෙන්න පේනවා. ඊට පස්සේ ප්‍රඥා සමාධිය කියන පස්සේ අපිට කියන්න පුළුවන් සීලය හෝ දානය හෝ සමාධිය හෝ සමාධිය අපේ ජීවිතය පහසු කරවන්නක් මිස අපේ ජීවිතය සුන්දර කරවන්නක් මිස අනිත් එක සම්බන්ධ කරවන්නක් මිස අපි සාමාන්‍ය ජනතාවෙන් වෙන් කරන දෙයක් නෙවෙයි. මෙන්න මේ ටික තමයි ප්‍රත්‍යක්ෂය. මේ දේ දන්නේ නැතුව දැන් නොකීකට ගන්න දත්තට පත් වෙනකොට සිල් නොරකින්න සිල් රකින්නට පත් වෙනකොට සමාධිය නැතිව සමාධියට පත් වෙනකොට ඒ පුද්ගලයාට මේ භාවනා යෙත් යන්නේ නැහැ ප්‍රශ්න ගොඩක් ඇති වෙන කෙනෙක් ඉන්න බැරුව යනවා වෙනදා කරන්න වැඩ කරගන්න බැරි වෙනවා හැමදේම රුසුස්නාසුලු ගතියනවා ඒක මිනිස්සේ වචන හතරක් පාවිච්චි කරලා තිබුණා මේකෙදි irritability, dissatisfaction, fault finding and patent. කවදාකවත් නැති විදිහට දේවල් නොදොස්මකට පහල වෙනවා ඉතින්. dissatisfaction කියන්නේ කොච්චර කෙරුවත් නැති. ඒ දැන් නිවන් දකින්න ඕන. අල්ලපු විදිහට පේන්නත් ඕනේ. ඊට පස්සේ fault finding. හැම කෙනෙක්ම දකින්නේ මම වගේ නෑ දැන් හිත ගන්න හොඳ නැහැ කතා කරන්න හොඳ නැහැ කන හොඳ නැහැ යන හොඳ නැහැ බොන හොඳ නැහැ මේ දේම දකින්නේ කික්කන් තියෙන්නේ ඊට පස්සේ පෙඩෙන්ටික් වෙන ඔක්කොම රෝලට වැඩ කරන්න උත්සාහ කරනවා ඉතින් හරි අපහසුතාවක් තියෙනවා ඒ නිසා මම හිතනවා මේ සූත්‍රයේ මේ උපනාව මේ නිර්ෂ්ණා ගතිය වැරදි වෙන ගතිය සතුටු වෙන ගතිය මේව හරියට ඉරංගල කරන් හදන ගතිය දිහා බලලා එන්ටි විජේනේ කරනවා. ඒක හික්ම ගන්නවා. මේක මේ භාවනාව නිසා ඇතිවෙච්ච රෝගයක් බව දන්නවා. ඉංග්‍රීසියක මේ කියනවා ඊට්‍රජෙනික් ඉෆෙක්ට් කියලා බෙහෙතෙන් හතරක් නැතිකක් තියෙනවා. ඒකට බෙහෙත් නැහැ. ඒක මාසුමේ අපේ බුදුක සාකරණය කියන්නේ බේසත්‍ය සමුක්තික රෝගෝ විඅතිකිච්ඡය. බෙහෙතින් හටගත්ත රෙඩියට බෙහෙත් නැහැ. ඉසිබිලින් හටගත්ත රෙඩියට බෙහෙත් තියෙනවා. ඒ නිසා මෙන්න මේ ආධ්‍යාත්මික ජීවිතය යනකොට අපේ නිහතමානීකම නැතුව අපි මේ නුරුස්නා ගති සතුටු වෙන ගති අසන්තුෂ්ඨතාවයේ කියන රෝගී මට්ටමට යනවා. ඒ වගේම අනුගේ වැරදි කරන ගතිය වල හිතනවා අපි ආධ්‍යාත්මික සාපිට බල කීමක් තියෙනවා අපි ඔක්කොම පිළිවෙල කරනවා. බුදුහාමුදුරුවෝත් ඒක බාරගත්තේ නැහැ. ජීවනාංශය බාරගත්තේ නැහැ. මේ ලෝකෙ ඔක්කොම නිවන් දකින්න. ඒක ලෝකෙ ඔක්කොම භාවනා කරනවා. ඒ ලෝකෙ ඔක්කොම තණ්ඩෙන් තෝරේ. ඒ ලෝකෙ ඔක්කොම රිලකින්. ඒ බුදුරජාණන්සේ අපේ ජීවිතය ගන්නදී අපිට ඉතුරු මරණ කරක් තිබුණා. ඒක විතරක් තිබුණා. උන්වහන්සේට වගේ කෙනෙක් තිබුණේ නැහැ. ඒක මේ ඔය ග්‍රීන්පීස් ඕගනයිසේෂන් එකට කියලා සංවිධානය කරන්න බාරගත්තේ නැහැ. ඒ නිසා උන්වහන්සේ බුදුනේ. ඒක තමයි විමුක්ත වෙයි කියන්නේ. ඉතින් ඒක අපි එහෙම නොකර හිටියට මේ අනුන්ගේ වැරද්දක් දැකලා ඒකෙන් කෝප ගන්න නැතුව ඉවසන්නේ හිටියට අපි වැරද්දක් කරනව නෙමෙයි. අපිට වගකීමක් තියෙනවා නැත්තම් පහසු වෙලාවක් බලලා අවස්ථානුකූලව ඔකට විකල්පයක් තියෙනවා මම සතුටින් ඉන්නේ කියන්නේ. නමුත් ඒ වරදණ්ඩයක් දෙන්න හෝ විදායක සත්‍යයක් අපට අත්ක ගන්න අවශ්‍යයක් නැහැ. ගත්ත ගමන් වෙන්නේ තමන්ගේ ගමන දෙගුණකින් තුන්වරකින් පස්සට යනවා. ඒ නිසා අන්නේ වෙන්නේ උපන්නා වූ කෝපය විනීනේ කරන්න පුළුවන්. නතර කරන්න පුළුවන් නම් කුසලමස කියන්නේ සර්පවිසක් හදුනට පස්සේ ඒ කොය කොළපොතු මුල් එකතු කරලා හදන බෙහෙත් හදනවා පත්තු මාර්ගයෙන් අර විෂ ඇරගෙන දානවා වගේ. ඇතිවෙච්ච කෝපය නතර කරන්න පුළුවන් නම් නිවන තමයි. ඒක නිවන කියලා තමයි කියන්නේ. ඒ දවසේ මට මතකයි මම ඉන්දියාවේ ඒ ධම්මචිව වන්දනාව කරන ගමන් පැවිදි කිතුනවා කී ඒ හිතපු උපාසක පිළිසමණිය ගමකට මම සම්බන්ධ වුණේ ඒකේ මේ දුර්ගම යනකොට මයික් එක දාලා දෙනවා බණ කියන්න මට කිව්වා මේ බණ කියන්න කියලා මයික් එක බහමාරු කරනවා ඉතින් දිවන් කියූපේ තමයි අපිට පින් කරන්නේ එනකම් පාරමිතා දුරන්ට කුසලතා දිනු කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි අපිට සාධාරණයක් වැරද්දක් නොකොට යුක්තක් දකිනකොට ඒකට ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් දශපාරමිතාම පිළිගන්න. ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් දශපාරමිතාම පිළිගන්න කියලා මට මතකයි පැයක් මම කතා කරා. අපි යම් මේ සූත්‍රය ඒ වෙච්ච සිද්ධියට එහෙම නැත්නම් මේ හිතන කතාවට ඒකව තමයි තේරෙනවා ඉඩක් හම් වෙයි කියලා කොහොමද ඒ රසභාරමිත පිළිඳි කියලා තේරුම් කළා වෙන්නේ. ඒක තමයි මේ සර්වඥාන්සේ කියන්නේ කියලා මට හිතෙනවා. ඒ මොකද මේ සර්වඥාන්සේ පසු අවුරුදු 45 පසු කාලේ පස්චිම බුද්ධ ශාසනය කියලා කියන්නේ විනීතික ගොඩාක් දාන්න වුණා. මොකද ගෝධනෙක් මේක පැවිදිනා විවිධ ආදාස්මදී ඒ ස්තන්ගේ ප්‍රධානම දේ නිවන නොවන නිසා නිතරම ගෙනට යොමු කරන විනය නීති රෙගුලාසි ධර්මවා කියනවා මේ විනය පිටකේ කියලා එන්නේ ඒකදී එක තැනකට සඳහන් වෙනවා ඒ කුසලනාවේක ස්වාමීන් වහන්සේලා සංගතයක බැහැලෙනකොට ප්‍රශ්න කතමි කුටි හදන්න පටන් ගත්තා ඒක කියලා පටන් අරගත්තාම ඒක කියන්නේ බෞද්ධ වශයෙන් උදව් කරන සුපසදායකුනේ සංජානනචාරය තනතම වැඩ කරන පටන් ගත්තා. කතා යන්නේ මේ ඒකට විශාල රසකප්පුට කස්සලේ දුක්සිතාව මේ කිපෙන්න පටන් ගත්තා. අසාධාරණයක් සිදුවනවා කියලා ඒත් විවිධ ක්‍රමවලින් සංජානනට බෙදීලා කිව්වා ඔබ වහන්සේලා කුටි හදනවා බවක් හදනවා කියලා ඒ බවන කරන්නේ. ඒක ගොඩක් කල්ලා වෙහිදී අපිට යන්න කරන්නේ. සංඥා කියලා දැනගන්නවා. ඒ පිළිම කිසිම සංඥාවක් ප්‍රතිචාරයක් නැති දිගටම ගස් කපපය එක දවසක් සංඥාවක් ගහක් කපනකොට ඒ රුක්ෂ දේවතාවගේ හිටපු දේවතා පැටියෙක්ගේ අත කැපිලා පොඩි හදේම රෝෂන් ගාන හොඳම කියන්නේ කියලා සංඥාවක් බලන්න යන්නේ අධිමානස් බලවල සංඥාවක් මරන්න තද පොඩයක් ඇති වෙනවා කොහෙද ඇතිවිලා මොකකින් හරි හේතුකින් දෙයක් කල්පනා කරනවා. ඒක කල්පනා කරනකොට මේ සංඥාවයි එක තරහක් මේ කරන්නේ නිදන්වත්ම අවිද්‍යාව නිසා කරන්නේ කියලා. මම මේක කරනකොට කියන්නේ හොඳම වෙලාවයි සංඥාන්තරාගේ ප්‍රධානිය බුදුහමඳුන් කියන්නේ කියලා. සර්වඥාන්තරාගේ කියලා කියන අවසරයි සාමාන්‍යයෙන්. විවිධාකාරයෙන් ඉති කරා. නමුත් මේ සංඥාන්තර කරන්නේ අපි ඉන්නේ විමාන විනාශ කරනවා. ඒ විනාඩිය නිසා මගේ දරුවගේ අතක්තු වෙලා තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේට කියන්නේ හොඳයි කියලා හිතන කෙනෙක් සංඝයාට දඬුවම් කරන්නට වැඩි ඉතින් ධර්මපන්සේ තාමත් නිදේ මොනසෑහෙන විදිහේ දේවතාවට ඉස්තුති කරනවා. ඉතින් කියන කොච්චර මොකද මම හම්බෙන්නාවක වහාම ගිහිල්ලා සංඝයාට හානියක් කරා නම් ඒ සංඝයා වහන්සේලාගේ කියන මේ සීල සමාධි ප්‍රත්‍යයන් නිසා ඔබට කවදාක හොඳක් නැහැ. දීර්ඝ කාලයක් අපහේ පැහැදිලි වෙනවා. ඒ නිසා මම කියන්නම් કોઈ වෙනුවට අන්න අසවල් කරන කියන හොඳ වෘක්ෂයකට ගිහිල්ලා සමන් ගත කරන්නේ කියලා අර දේවතාව ආශ්‍රසලා සංඝයා රැස් කරලා සංඝයා මතක් කරලා කිව්වා ඊට පස්සේ එහෙම ගස් කැපීම සංඝයාට තහනම් කරලා කිසියෙකුට කියලා කරවන්න මිස කරගන්න බෑ කියලා නීතියක් බලන්න. අන්න ඊට පස්සේ නීති භාව හන්දියට විස්තර කරලා තමයි මේ ගාථාව දේශනා කරන්නේ. අර දේවතාවගේ අම්මාකාරයකින් මේ සමන්ද ඇතිවෙච්ච ක්‍රෝධය, ද්වේෂය නතර කරගත්තම න්යාය වැටෙන තියෙන අමාරුවෙන් ආපු ගොඩේනේ ආපු ප්‍රමාණය පේන්නේ බුදුහාමුදුරුවෝ කිසිම කෙනෙකුට ඒක වචනාත්මකව කියලා දෙන්න බෑ. ඕන තරම් තුන හේතු සංස්කාරක තමන්ට හානි කරන සංඥාවන්සු ඥාස්කරන. ඒ කියන්නේ කිසරවටන්ට හම්බුනේ ඒ ක්‍රෝධය යම් ප්‍රමාණයකට විනය කරලා හික්මවද. අනි ඒක නිසා ඒ පුත්‍රයාගේ ඒ දෙයනාංශගේ දඩපාරමිතාවට නේද බැලුවොත් එයාට ලොකු දාන පාරමිතාවක් තියෙන්නේ අත්හැරීමක් කියන්නේ තමන්ගේ ගේ හිත විමානේ විනාශ කරලා ඒක උන්නේ කමක් නැහැ කියන්නේ. විදීල ගැන හැඟීමක් තිබුණේ නැති නිසා තමයි ශාකේති කියේ. ඒක සර්වඥාන්සේ අශ්වසල මේ වෙනකොට මේ ගන්න කියනකොට බාරගත්තේ ලොකු කැපකිරීමේ ජීවිතේ හැඟීමක් තිබුණ නිසා තමයි කියාවක් නිසා තමයි ඒක පැහැදිලිවම ධානීය වශයෙන් අපිට පිළිගන්න පුළුවන්. ඒකට සීලයක් වශයෙන් හික්මීමක් කායික වාචික වශයෙන් කෙලින්ම සංජානනයට හිංසා කරන්න ඒ විදිහේ ඊට පස්සේ කෙලින්ම මේ ඒමකින් කර්ම රැස් කරගෙන වෙනම පාඩයක් සිල්වත් ධන බණ භාවනා කරන සංඝයා වහන්සේලා කරපු කරනවා ඊට පස්සේ ඒ විමුක්ති හික්මා මම කියන සංඝයායක දනුවක් කරන්නේ සර්වඥ මාස ළඟට යනකොට හික්මිච්ච ගතියක් වෙනවා. සීතල ගතියක් වෙනවා. මේකට තමයි සීල කියන්නේ. සදාචාරාත්මක අගයන් ආරම්භයක් පිළිගත්තා. තමන් මේක අතරගත්තේ නෑ. ඒ වෙනුවට ඒ සංඝරත්නලාගේ නායකත්වයෙන් මතක කරගන්න. ඒ නිසා සීලයේ ලොකු සක්‍රීය කෙනෙක්වත් කියනවා. නෛෂ්ක්‍රමික කියන්නේ මෙතෙක් කල දරුවම් හදානවා නම් හිතුවේ තමන්ගේ විමානය වෙනස් කරලා සර්වඥාන්සේ වගේ සියල්ල දක්නා වූ තුමන් වහන්සේලම ප්‍රයෝජනා කරුවට ඕක වෙනතු ඔබතුමා මෙතෙක් යන්නේ කිය අර අතහරින්න පුළුවන් කමක් ඒ කියන්නේ දීර්ඝාන පුළුවන් කමක් තිබෙනවා. ආන සීලකලිකම ප්‍රඥාව කියන්නේ මෙන්න මේ විදිහට තමන් හානි වෙලා තියෙන්නේ. නැත්නම් මෙහෙම කියනවා. පෙරක කර්මයක් නිසා තමන් මේ විපාක සම්පූර්ණ වෙලාවේදී ඒක පිළිබඳව කම්මසගත ඥානය නැත්නම් ඒක ක්‍රියාත්මක වෙකට කරන්නේ. කියන අනේකාරී කියන ක්‍රියාත්මක උනේ. තමයි මේ තමයි කරන්නේ. විමාන තමයි කරන්නේ. ඊට පස්සේ සංඥාවෙන් පරිගන්නේ කියේ කවදාකවත් යා. මේක මට කර්මානුරූප වෙන්න තියෙන දෙයක්ද කියන එකට කිසි දෙයක් නැහැ. විතරක් නෙමෙයි අනිකෙන් කායික වාචික දුච්චද කියලා කියන කවරක්. මෙන්න මේක තමයි යෝගාචරය ඉගෙන ගන්න ඕනේ. තමන්ගේ යන පාරේ අනන්ත අප්‍රමාණ නොහොබිනන්දේ නොකටයුතුදී අකමැති දේ සිද්ධ මේක පෙරක කර්ම කියන සිද්ධ වෙන්නේ හොඳම දේ තමයි. ඒ සිද්ධියේ මේ මුලය, මේ මැදය, මේ අගය කියලා බලලා ඒ නැවත කර්ම නොකර ගන්න. ගන්න උත්සාහය තමයි ඥානයි. ඒක දන්නේ නැතුව සාධාරණ කන්නේ අයිතිවාසිකම් වල පටන් කෙරුවෝ නීතියක් කරන ක්‍රියාත්මක කරන පටන් අරගත්තොත් අර කර්මයේ යන්න පුළුවන් නොවෙන්න පුළුවන් අනිත් කර්ම රාශිය ප්‍රශ්න මේක තමයි වට කියන්නේ මේක තමයි කර්ම වට කියන්නේ සංයෝගාචරය නිරන්තරක ආව ඥාති දේශනක ආව වස්තු දේශනක ආව කවදාකවත් ඒක අතිපරිපීක්ෂණ හොයලා එයාට පුළුවන් කරන්නේ මොනවද කියන්නේ? මේ දේ මට මුල වශයෙන් මැද වශයෙන් අග වශයෙන් ධර්මානුකූලව බලලා ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් කියලා. කෙල්ලෝනේ නිරගමන ප්‍රත්‍යක්ෂය. ඒක සිද්ධ වෙන්නේ අපි පස්සේ. ඒ කවුරු කවුරු කරගත්තත් අපි පස්සේ. තමන් දැනගන්න ඕනේ මේ වැඩේදී මම කායික කෙරුවෝ වචනීය කෙරුවෝ අලුතෙන් කරන සම්මානසික චේතන පාරිණෝ වචන කිලස් පස්සෙම දිශා මට පුළුවන් දැනක් නොකර ඉන්න කායික වාසිකයෙන් නොකර ඉන්න මේක තමයි ප්‍රත්‍යක්ෂය ඒ නිසා අවබෝධනසේ ගන්න සාලකද සම්බන්ධ කරනවා සීලසත් ප්‍රත්‍යක්ෂ ඒ සම්මානසේ සඳහන් කරනවා සීලයට ප්‍රත්‍යාවට හේතුව ප්‍රත්‍යාවට සීලේ හේතුව ප්‍රත්‍යාවට සීලේ සීලේ කියලා ප්‍රත්‍යාව දුසීලයට ප්‍රත්‍යාවක් නැ දුක්ඛණ්‍යාර සීලයක් නැ නිසා සීලේ ප්‍රත්‍යාවයක තමයි ලෝකේ අක්ෂම දාගන්නේ. එමේ නෝන්ජල කියපේ. ඒක නිසා මම කීව සැපද. අපිට කිව්ලා තමයි ඉවරන්න පුළුවන් කොහේකට කියලා එන්නකොට නෑ. භාවනා යෝග අවදේ කිව්ලෙක් කරනකොට කොහේකට එනකොට දෙකේදීම බලන්නේ ඉන්නවා මලමිණියක් වගේ කොන්දපන්න ජීවියෙක් වගේ මොඩෙක් වගේ පැතිකප්පති කෙනෙක් වගේ කම්ලියක් කෙනෙක් වගේ අපි පරිස්සම් මම පරිස්සම් ඉතින් මේක විතර සමාජයේ නිරීක්ෂණ කිසිම කටයක් නැහැ සමාජයේ දෙන්නේ බෑ අපි ප්‍රතික්‍රියා නොකරනවා දකින්නේ අපි සම්මල සාතිල උගන්වන්නේ ගුරු උගන්වන්නේ හැමදේම උගන්වන්නේ මාසල් ආස්කාර උගන්වන්නේ යලු කර බැන්නම් කන්න මම බලන්න බුදුරජාණන් යලු තුනේ කවුන්ටරට වැටෙන්නේ බැන්නු තුනේ කවුන්ටරට වැටෙන්නේ මම ගන් බලා ගන්න ගහන්න නැතුව වයින් තුෂ්ටි ඔය විදිහට තමයි මේ ලෝක ලෝකායත ධර්ම සහ චරවචනාංශ විසින් මේ නෛර්යාත්මික ශ්‍රී සද්ධර්ම වෙන්නේ ඒ සාපි පරිස්සම් වෙන්න ඕනේ. ප්‍රඥාවන්තයි කියලා කියන්නේ වෙච්ච දේ හරි. අසාධාරණ වශයෙන් තමයි මානේ විනාශය. අයිති දුක්ඛින දේව පරිශක්ති විහාරම සංඝයාට නුවන් කරන්නේ. මොන් නොකර සිටින හැකියාව බලලා නොකර ගන්නවත් නෙවෙයි. මුතු වාසනා කිසිල කියන සම්මාසමට හිමියක් වයලට පුදුමවත් දෙපැත්ත කාරණා කරකවලා කොහොමද මම මේක මගේ මාරු කරන්නේ මම මේක බලාගන්න කියලා සංඥා දෙන පරිවිදේ තමයි අන්න දේවතාව වගේ උපන්නා වූ කෝපය අයින් කරන්න පුළුවන් නම් මේක තමයි සත්‍යපාදිත ආනසිනකේ කර්ම පඤ්ඤාවේ කියන වචන මෙන්න මේ තමන් අසාධාරණ කියලා කියෙදි ඒ මතින් චේතනා පාලන කර කර්ම රැස් කර මේක කරාගෙන ඉන්නේ තත්ත්වවල විශේෂ අවශ්‍යයි. පිටර ජීවිතේ උපමාවක් ඒකට සඳහන් වෙනවා. මේ ඇතිවෙච්ච ක්‍රෝධය දුරු කිරීම සඳහන් කරන්නේ උරගේ හස්පේ තමන්ගේ හැවහලනවා කියලා. ඒ හැවහලීම සඳහා කරන හැබ හැම යටින් මතුන සූදානම් පුදුලයි. ඒක කවදාකවත් ඒ සතා ව්‍යාපාරම කරු කියන්නේ. ඉතින් ගැටලුවක් අසෙන් ඉතිරි ගන්නවා. පිළිවෙලක් තමයි අරක ගන්නවලේ. ඒ නිසා මේ කෙනෙක්ගේ සාධාරණ වෙනකොට රජයකින් හෝ කාලකුණින් හෝ මොකකින් හරි ඒක හරහා යන වෙලාවට ඒක මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි ඔබ චේතනා පහල කරන්නේ කියලා යනකොට ඉදි වෙන්නේ නැහැ. එහෙනම් වීර්යයක් කොහොමද මේකට කියන සමාන වීර්යෙ නෙමෙයි වීර වන්තකම කියලා. ඒක තමයි වීර්යය කියලා කියන්නේ. මොකද්ද වීර්යය? මොකද්ද වේදනත? මම මේකෙන් කර්ම රැස් කරන්නේ. මම මේක චේතන පහල කරන්නේ. මම මේකට පුරුද්දට ගෙනාවේ ගති පහල කරන්නේ. වීර්යවන්ත බලන්න මේ දුරකේ මාළු බාණ්ඩොන්දනේ මේ වැරල්ල ගියාමයි. යනකම් කාලයි. ඉතින් මේක තමයි තමයි. ප්‍රඥාවේ ඉන්න පච්චම කාන්තිය ශාන්තිය කියනවා මේ විදිහේ සමාධියක ඒ සාමාන්‍යයෙන් මේ ශාන්තියටම තමයි ශාන්තිය කියන්නේ විශ්ම ශක්තිය. මෙත්ත මෛත්‍රිය කියන දෙයන්වන්සිනේ ද්වේෂයට ප්‍රතිවිශ්වාසයෙන් දෙන්නා. සංකේතකේ ධර්මයන් තමයි දේශකච්ඡා කියලා. ඒ පුද්ගලයා ගමන් මාර්ගයේ පඬෝ පිසිකා කරන යනවා වගේ ධායකතියක් කරන යනවා වගේ ආධ්‍යාත්මික ගමනේ නිතරම කුක්කේ වාසයක් පිළිගන්නවා මෛත්‍රිය කියලා කියනවා. අවශ්‍ය වෙන ආංශ කරන බාංග. මේ දෙක දැනෙන්නට මේ ද්වේෂය ප්‍රතිවිසමයිචය කියලා මෙන්න හරි වේස. මේ වැදගත් දේ ඔයගොල්ලෝ ඉක්ම විදියට ඒ මෛත්‍රී නෙවෙයි ක්‍රෝධය ක්‍රෝධය වශයෙන් හඳුනා ගැනීමයි තමයි. ඉතින් අපි දැන් මේ කියපු ධර්ම කොටස භාවනාවට දාලා ගත්තා. අපි මේ වගේ දැන් අහුවහම අපිට උපදෙස් කරන ඉන්දියානු භාවනා කරන්නේ සක්මන් භාවනා කරන්නේ ඉන්දියානු වැඩ කරන්නේ කවදාකවත් ඉන්දියානු වෙලාවක සක්මනකදී පරිචින්දා වැඩවලදී සමලයි සක්මන වගේ සියලුම කාර්ය අපට ඕන විදිහට වෙන්නේ අනන්තවත් නුස්නා දේවල් වෙනවා අනේ නුස්නා දේවල් එනකොට ආනාපාන කරනවා පොඩි කයි සම්බුද්ධ කරනවා එන්නත් කප්ලි වේදනා නිකන් හිතේ ස්වභාවික සංසිද්ධිය තමයි ඒන සත්‍යක ඒන වේදනාවට ඒන හිතිවිලට වෛරයක් ඇති නුස්නාගතියක් ඇති ඒ නුස්නාගතිය හඳුනගන්නේ නැතුව අපි කොච්චර ඒකෙන් ජයගත්ත පෙරදුනා කවදාක ප්‍රශ්න ඒ නිසා නුස්නාගතිය එනකොට මට මේ ශබ්ද නිසා නුස්නාගතියක් ආවා මේ හයියෙන් දරුව ආපුසම උෂ්ණකතියක් ආවා. හිතේ ආපුසම උෂ්ණකතියක් ආවා. වේදනාවසම උෂ්ණකතියක් ආවා කියලා අර ප්‍රේම පළවෙනි හේතුවත් එක්කම මේ නිරුෂ්ණකතිය හඳුනගන්න පුළුවන් නම් ඒක ඇත්තම කියනවා ගොඩක්ම දිවි යෝගාවචරයේ ලක්ෂණය. ඉතාමත්ම නොදියුණක් නොදියුණක මාසේ පාවිච්චි කරන ආධුනික යෝගාවචරයේ හිතා. ඒ උදේ භාවනා කරන කෙනෙකුට නිතරම අපුන් දර්ශනක වශයෙන් හඳුන්වන්නේ ඉඳගන්නකොටම හිතේ. ඒ හිතේ ඉන්නකොටම යා හිතනක් කරගන්නවා. ඒක ඕම ආයෙත් නිවන් දාගෙන පිටිටිටිලා. හොඳ විවේකයක් හම්බෙනවා. ප්‍රතිස්ථිත කරන භාවනා කරන කණේදකි. මේ හිතේ කොච්චර දේනවද මට බෑනේ මේ කියලා කරනවා සතුටු තමයි හිතේ. එන්නේ ඉන්නේ සිහිලයි. එතකොට දැන් භාවනා ගුරුවරයා මොකද කියන්නේ? ගුරුයා කියනවා තමන්ගේ භාවනාවට නිතරම හිතියර කරන්නේ හිතවිලිමද ඒක තමන්ගේ චරිත ලක්ෂණයද යහනතර ප්‍රධාන බාධා හිතිවිලි කියන්නේ නැවතත් ආනපන කියලා බලන්න. ඒකට ආහිතිවිල කරන්නේ. ආය ආනපන කියන්නේ ආහිතිවිල කරන්නේ. ඒකත් බලන්න ආනපනෙන් කැඩෙනවට 10ක් වී හිතවිලි සංකීර්ණ කොච්චර කැඩෙනවද? වේදනාව කොච්චර කැඩෙනවද? ශබ්ද නිසා කොච්චර කැඩෙනවද කිව්වොත් යම් වෙලාවකට මේකෙන් යෝගාවචර දැනගන්න පුළුවන් වුණොත් මගේ භාවනාව දසබාරක් කරන අටසකයක්ම කරන්නේ හිතවිලි කියලා. කොහොම ආරක්ෂාකාරී වෙලා ගන්නකොට විචක්ක චරිතයක් කියලා. ඒ භාවනාවට කියන ධම්මික පළවෙනිම ප්‍රතිපලය තමයි මම කවුද කියලා දැනගන්න. මගේ හිත මොකක්ද කියලා දැනගන්න එක. මේ වැඩේ කරන්න තාම කිසිම යන්ත්‍රයක් මුළු ලෝකෙ කොහෙවත් කියලා නැහැ. එකම එක යන්ත්‍රය කියන්නේ එක දෙයකට ඉස්සරහ. ධර්ම වල චෛතලක්ම අනුව පැමිණෙන බාධායෙන් තමයි මම කවුරු කියලා තියෙන්නේ. ඒකට විතක්ක චරිත සඳහා ඕන සම්බන්ධයි. ප්‍රශ්නිත නෙවෙයි කියන්නේ විතක්ක චරිතයක්ද කියලා රෝග නිర్ణය කිරීමයි තාමත් වැදගත්. යෝගාන්තයෙන් කරන්න බැරි දෙයක්. උත්සාහ කරන්නේ විතක්ක නැති කිරීම තමයි කියලා ඒකට අනිවාර්යම කියන විතක්කත් එක ද්වේෂයක් තියෙනවා. විතක්කත් එක නමනාවක් තියෙනවා. ඒක කවදාකවත් නොලෙසින් විතක්ක නෙකියන්නේ. විතක්ක වල කියන ප්‍රධාන ආරමුණ විද්‍යාව. අවිද්‍යාව කියන්නේ විතක්ක දෙනවා විතක්කව දන්නේ. එයාට දැනීමට ආනාපාන කියන ආදරය නිසා විතක්කේ ආනාපාන ආදරය නිසා හිතට විරුද්ධ වෙන සමාජයේ මේ හිතේට විරුද්ධ වෙන සදාචාර සම්බන්ධයි ඒකට. මම හිතන්නේ හදතුනාන්සේ යෝජනා ස්ථිරයි. සර්වඥයෝ භාවනා කිරීමේදී ලොකම ලාභය තමයි මේ විතක්ක චරිතය දකරන අවස්ථාව. මේ චිකේ නමකට ස්තුතිය වන්දනා. නැවත නැවතත් විතක්ක මෙන්නට බලපන් මේක මම ගත්ත යෝජනා හරියට. මෙන්න මේ විදිහට විතක්ක පිළිබඳ ද්වේෂයෙන් තොර බැලුවොත් විතක්ක වල විශාල පරිණාමයක් සිදු හැප්පෙන දෙතර ඉතක අපිට දක්පියසෙන් පැනගෙන ඉන්නේ. ඉතක එනකොට හම්බෝ මොන යාවේ මම දැනගන්න තමයි ඉන්නේ නිතර නිතර ඔයාගෙන අමුත්තයි කියලා ඉන්නේ ක්‍රීම් ටිකක් අපු බොම්බිල වාඩිකටත් ඉතක වලට බලපෑම කරන්නේ. ඉතක වලට නෙමෙයි වේදනාව තත්ත්ව බලපෑම කරන්නේ. සතුට තත්ත්ව බලපෑම කරන්නේ. ඒ මොකද අපි මෙතෙක් කල් කලේ ඒ හැම දෙයකම ජම්ම ගතියට කෙලස් වලට ආවදනේ ප්‍රතික්‍රියා කරලා අපි කියන මූලික අයිතිවාසිකමක් මගේ මම වැඩ කරනකොට විද්‍යාඥයෙක් කරනකොට යානෝ වේවා දැනසේවා කියලා හිතන එක ඒ සදාචාරය කියලා හිතනවා ඒක කවදාකවත් ඒකෙට මේ වැඩ කරන්නේ ක්‍රෝධේ බවත් මේ අස්තනාක තීන ක්‍රෝධේ බවත් ඉවසන්න දැනගන්න බැහැ ඒ තාකල් ක්‍රෝධේ ලාභයි මොකද අවිද්‍යාවයි යම් වෙලාවක ක්‍රෝධය කියලා ක්‍රෝධය දැනගත්තම විද්‍යාව කියලා. ඒ විද්‍යාව තමයි ක්‍රෝධයට දරන්නම බැරි. එන්නම් ගැටුලාට කුරුසෙ දෙන්නවා. යකා කාමයට කියනවා වගේ අපිට කරන්න කියන්නේ බුදුහාමුදුරනේ ගාථාවන් වගේ අපේම විමානේ කවුරු කඩනක් නිදුන්නේ භාවනා කරනකොට අපි හිතුවේ දේවල් සිද්ධ. අන්නේ දේවල් වෙනකොට සිද්ධිය මේකයි. මේකදී ඇති වෙන පුරුද්දට බැහැගෙන ක්‍රෝධය මේකයි කියලා. ඒ ක්‍රෝධයයි ඵලය වශයෙන් හේතු වලට වෙන් කරගත්ත බලන්නට පස්සේ ඒක තමයි ඒ ඒ තමයි අපි ඒ ක්‍රෝධය ද්වේෂයෙන් බලකේන මධ්‍යස්ථයේ බලනකොට ක්‍රෝධයේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා දවසක දැක ගන්න පුළුවන්. ද්වේෂ කරන එක දකින්නේ මුල පමණම ඊට පස්සේ ද්වේෂයෙන් දෝෂාක්ත වෙන අවිද්‍යාවට. අපි දැන් බලමු යා නැදෙති මොකද කරන්නට හානි. උදේට බලන්න කියලාට වසන්න බැලුව කෝටි අපි අතහැරලා. වේදනාවක් මේකයි, සම්බෝධයක් මේකයි. ඒක නිසා උපන්නා වූ ක්‍රෝධය ක්‍රෝධය වශයෙන් දැනගන්න එක තමයි අපි විපස්සනා කරන්නේ. සම්පූර්ණ වෙනකම් කරනවා. කප්ල වෙනස් කරනවා නානා ප්‍රකාර විදිහට කෝපේ නගනවා විපස්සනා කියන්නේ කෝපේ එනකොට මේ මුල මේ මැද මේ අග වශයෙන් දක්න දැක්කම ඒක විදිහට කියන්න පුළුවන් කෝපේට මෛත්‍රී කරනවා ප්‍රවිදර්ශනයේ අමරිකාවේ රිවර්ස් එක්ස්චේන්ජ් පස්සේ ගලලම තමයි එකතු වෙලා ඒ මයින්ඩන් ද ලයිෆ් කියන ඕගනයිසේෂන් එක ලොකු කොන්ෆරන්ස් තිබ්බා Uh, destructive emotions කියන්නේ. මිනිස්සු ඉස්සරහට තියෙන නාස්තිකරණයේ ආවේගය. ඒ seven destructive emotions කියලා කොටසක් තියෙනවා. ඒක සම්බන්ධ කිසිසේත්. anger කියන එක ට්‍රීට්මන්ට් එකකට. ඒ මන්නරන් කියයි පළවෙනිම පටන් අරගන්නේ පෙරවදනේ may I not be angry with the anger ever. මම මේ වශයෙන් මුගේ තරහට පරිය තරහ නොකරන්නේ දෙමි කියලා කරන්නේ. අපි මෙතෙක් කියලා තරහට තරහන්නේ. ඒක තමයි තරහට දෙන්න ලොකුම ආහාරය. තරහ තරහ වශයෙන් හඳුනා ගන්න අවශ්‍යයි. තරහදී බලන්නේ මේක කරනවා තරහට මෛත්‍රී කරනවා. මේක කරනවා එකම සතන් මනුෂ්‍යයයි ලෝකේ. බලලෙකුට නෑ නියෙත් දැක්කට පස්සේ මෛත්‍රී කරන්න ප්‍රේම කරන්න කියලා. ඒක යන්නේ සහජ ආසයි. ඊට පස්සේ ගැරන්ඩියට යනකම් බෑ ක්ලික් කරා. මනුෂ්‍යයෙක් ඒ පුළුවන් මොකටද අපි බුද්ධ ශාසනය ඉන්න. අපිට සද්ධාහ කියලාක් තියෙන නිසා අපිට වීර්ය කියලාක් තියෙන නිසා අපිට ප්‍රඥාවක් කියලාක් තියෙන නිසා මේ සඳහාම ගන්න සමතුපකම තමයි මේ. අයිතිකම අයිතිකාරයක් බාරගන්න කරනවා. කන්තිමිත අධිත්‍යම මේ අවස්ථාව සත්‍ය අවශ්‍යයි. මේක සර්වඥාණන් කියනවා කවදාවත් කරන්නේ සර්වඥාන්සේගේ බණ අහන්න නැතුව මේ අනිස්ථානේ එන්නේ නැහැ කියන. එන්නෙම අඬවලු කාම. වෛර කරන්නේ. වෛර මොකද කියන්නේ අනිස්ථාන ශක්තිය ගන්න බුදුබණ අහනවා. පහතෝ ഘോഷ අවශ්‍යයි. ඒ මොකද? එහෙම නැත්නම් හිතන්නේ නෝදක. ඔක්කොම උගන්නේ අපිට ගහන ඒකෝත් මොකක්ද මේ කියලා දෙන්න අවතනදි කියනවා සාරා සංකේත බලක්ෂ පෙරම් පුළුවන්. මම උත්සාහ කරලා බලුවා කැදරේ දාන දීපා. වෛරයට වෛර කරන්න එපා. හරි? මේ අදිස්ථාන ශක්තිය අරගෙන ක්‍රියාත්මක කරපු දවසේ අපි කවදාකවත් මේ ජීවිත සර්වඥාසර කරගන්නවා. උන්වහන්සේ හයියෙන් බණ කියන්නේ බොහොම නිශ්ශබ්ද බණ කියන්නේ නානාගේ අසාලාවට යන කොටක්. උන්වහන්සේ පිටුල කරන්නේ නෑ. උන්වහන්සේ කවුවක් කරන්නේ නෑ. අද්දකම නෑ දුව මගේ අතින් මුකුත් නෑ. උච්චයෙන් උන්වහන්සේ අභිමුඛ. ඔබ බය වෙන්නේ නැහැ මම නෝ මම ඔබට බයක් නැහැ ඊළඟට ඔබට මාතට ඔබ කොහොමද අපායට යන්නේ කියලා කියනවා හිතන්නේ මෙන්න මොනෝ කරනක පාස් කරේ මේ මයිකේ කියනවා නම් දන්නවා නම් සහාය කරන්න බැරි බව කියවන්න ඕනේ ඒක නිසා ද්වේෂයේ ද්වේෂ කරන එක තීක්ෂණයක් විදියට එන්නත් අමනුෂ්‍යකයක් විදියට අපි කල්පනා කරොත් අධිෂ්ඨානය කරන්න පුළුවන් මම මේ ජීවිතේවත් බුදුමනහක් කෙනෙක් වගේ අධිෂ්ඨාන සත්‍ය කරන දේශකාරය වශයෙන්ම කිසිම කරේ. ඊ අධිෂ්ඨාන සත්‍ය කිසිම කෙනෙක් අපේ කිච්ඡාන්ති අගේ කරන්නේ. ඒවලේ තමයි අපිට මේ දක්කුමක් නැතිවම හීමක් නැතිවම ඉන්නත් මේ නෝන්තරම බය අදුක්ම වශයෙන් තමයි ලකින්නේ. මේ සරුවචන්තනි ඉස්සද්දෝ මතක් කරලා කියනවා මේ පටිසෝතගාමී කියන ගමන ලෝකයා ගමන් කරනකොට බුදුදහම ගමනේදී මේ තියෙන අදිෂ්ඨාන ශක්තිය කතාවක ඇතුළතින් තමයි ප්‍රබෝධ කරගන්න බුදුමන අහන බව හැබැයි යෝනිසමස කරෙන් ප්‍රබෝධ කරගත්තේ නැත්නම් අපි වැලට අහුවලා වැලට යනවා ඒ සමග වරක් සිද්ධ වෙන ඕන සාධාරණයක් වුණාට ත්‍රිවිධ අනුභවයෙන් සද්ධාවෙන් ඉවසාගෙන ඉන්න අධිෂ්ඨාන ශක්තිය. ඒ නිසා කම්චිත අධිෂ්ඨාන නිත්‍යපේක්ෂා වේටි. ඉමේ දසකේ මේක අන්තිමට කියන පස්සේ උපේක්ෂාව කියන මන්දියට ගහින්නේ හොඳක් වුණත් නරකක් වුණත් සුඛ වේදනාවක් ආව දුක් වේදනාවක් ආව කවුරු හරි ස්තුති කරන කතාවක් කිව්වොත් වටින කතාවක් කිව්වොත් ඒන්නේ මනෝපමනාව පාය කරගන්න නැතුව පවත්න්න පුළුවන් නම් මතක තියෙන කවදාකවත් බාධා ධර්ම වලින් තොරව නම් පාරමිතා පුරන්න අමාරුයි. ඉන් බාධා තුළ තමයි රසපාරමිතාම පුරන්න පුළුවන් ශක්තිය. ඒකෙදි උපන්නා වූ කෝපය විනාශ කිරීම විනාශ කරන විමසෙන් තමයි වැටෙ කරා. සංයමකේ විනයේදී දසපාරමිතාම පුරන්න. ඒ නිසා කවදා හරි අපිට කෝපය උපන්න කෙනාට අපි ඉස්කීතිවත් ඒ මනුස්සයා තමයි අපිට ඇත්තටම අපිට ශ්‍රද්ධාවක් තියෙනවද, වීර්යයක් තියෙනවද, සතියක් තියෙනවද, සමාධියක් තියෙනවද, ප්‍රඥාවක් තියෙනවද කියලා කියන්නේ. ඊළඟ විශේෂයෙන් බණ කියනකොට මානසික කියනවා භාවනා කරගෙන කවුරුත් කහිනකොට හරියට කියන්නේ. මෙච්චර දුර ඇවිල්ලා යම් කම් මේ ආපෞසි දෙකින් කයින් මට නම් සමාජය හදාගෙන යනකොට මේකට බාධා කරනවා. හැබැයි මේ මනසට කල්පනා වෙන්නේ නැතිලු. මට තියෙන සත්‍ය සමාජයේ කැස්සර ගැටිලා කියලා මතක් වෙනවා. දැනගන්න තියෙන්නේ මයි කියන සත්‍යය. සංජය සමාජයේ කැස්සර ගැටිලා. ඒ මනසට ප්‍රශ්නේ මනසට මට ඒකත් කියලා කියලා යම් දවසක ඒ කැස්සර කිවිසට බාධා වෙන හැටි සත්‍යයක් කාපු දවසේ අනිවාර්යයෙන්ම අර කැපවන් ශක්තියකට ඉස්තුතියක් කරනවා. හැබැයි මොඩ වෙලයි කියන ළඟට ගිහින් ඉස්තුතිය කරනවා. ඉතින් මේ කාරණා වෙනවා මේ කච්චිගේ බාධා නිසා කරනවා කිච්චේ. මේ ඉදිරියට මේක වැඩි කෝපජනකයක් ආවා. මට ඉවසන්න පුළුවන් නම් ඒක තමයි මේ ලෝකයේ ආධ්‍යාත්මික දියුණුව. මට නාම රූප පරිච්ඡේදයන් පහළවනාද සංඛාරූපක පහළවනාද සෝවාන් මාර්ග සකදා ගන්නට වැඩිය මේ අත්ත ළඟ තියෙන ප්‍රමාණය පින්දෙලේ විශාල ප්‍රකාශක තුන දෙන්න පුළුවන් දෙයක් තියෙනවා අශෝක ධර්මයේ සීතල උණුසුමට ශප දුකට ලාභයට අලාභයට කීකිත ප්‍රසංසාවට බඳක් වෙනකොට මේ කර්මක යන්න පටන් ගත්තොත් මේ දසපාරමිතා පිළිවිදේට එනේ නුසුමකට එනේන අසන්තුෂ්ඨතාවය එනේන අනුකම්පාවකින් ගතිය එනේන රුණට වැඩ කරන්න හදන ගතිය කියන්නේ ද්වේෂපතන දැකගෙන එනේන වෙලාවේ ස්තුති කරලා ඉතින් ගතිය ධර්ම කොටස ගන්න පටන් අරගත්තොත් ධර්මයේ සජීවී වෙන පටන් ගන්නවා කවුරුත් කියන්නේ හැම බාධාවක් තුළම අපිට ඒක හරි විදිහට බලලා යොමු කරලා දාපුවාම කරන්න පුළුවන් ඉතින් මේ ඒ ද්වේෂ ඇති වුණාට පස්සේ මේ විදිහට කල්පනා කරලා ඒ තුලින් පාරමිතා ගන්න පිළිමෙන් විදිහට බැලුවොත් ඒක මම හිතනවා මගේ බුද්ධි කදා කරේ විපස්සනා අනුකූලව නැත්නම් විපස්සනා උපකරණ වශයෙන් කෝදේ බලන්න. ඒ වෙනුවට එච්චරම ශික්ෂණා නැති අත්දැකීම සමස්ක්‍රමයේ වශයෙන් මෛත්‍රී භාවනාව කරන්න. මෛත්‍රී භාවනාව කරන්න කියන්නේ ලෝකයේ තියෙන සත්‍ය විශේෂයේ පරසත්තාන හිතන භව ලක්ෂණ මෙත්තා කියන හිත සුකරති. ඉතින් මේකෙදි එක අදහසක් මම ඊට පිළිබඳව ඉච්චේ වෙලා ගන්න බලාපොරොත්තු එක අදහසක් මතක වෙන්න මම කැමතියි. පසුගිය දවසේක ඉදිරිපත් වෙච්ච නිසා මෙන්න මේ විදිහට මෛත්‍රී වැඩිම බුද්ධ දේශනා ගොඩාක් සූත්‍ර සම්බන්ධ කරන මිත්‍යාන සුමිත්‍යාන සුමිත්‍යා සමරත සූත්‍ර කර්ණිත සූත්‍ර ආදී වශයෙන් කොටගෙන ඒකයි අද කරන මෛත්‍රිය බලනකොට පොතේ සඳහන් වන මෛත්‍රිය සීල සතුන් කෙරෙහි අසන්නයි. අද ගුරුවරු කියලා දෙන්නේ ඉස්සර තමන්ට මෛත්‍රිය කියලා පටන් ගන්නවා. ඊට පස්සේ අනුන්ට මෛත්‍රිය කරන්නේ. ඒක ඔබගේ ආචාර්ය මත දෙකක් තියෙනවා. ඒ තමන්ට මෛත්‍රිය කියලා අනුන්ට පවත්වන එක පසුකාලීන දෙයක් නැත්නම් අතුවාමතේ වශයෙන් සීල සතුන් කෙරෙහි මෙචිත්තත් කිරීම බුද්ධ මතය වශයෙන් කිසිපත් කරනවා. නමුත් මේ විදිහේ ප්‍රායෝගික පැතිලියක් තියෙනවා Taman වශයෙන් පුදුලික බලන්න. Taman බුද්ධහන් කියන හැඟීමක් ගන්නවත් නැතුව මෛත්‍රී පිළිබඳ හැඟීමක් නැතුව සතියක් නැතුව සමාධියක් නැතුව යනවා නම් උඟක් හොඳයි ඉස්සර Taman සතෙක් විදිහට හලකලා Taman ආදර්ශයක් විදිහට Tamanට මෛත්‍රී කරගන්න පුළුවන් නම් ඒ නැති වෙන මෙලෙක් කතිය අන්ත දෙකයි. ධර්මයක් වශයෙන් Taman විවේකී වාඩි වෙලා හිත සම්බර කරන කාය සම්බර කරන ඔක්කොම අර ලිහිච්ච ස්වරූපෙන් දැනන්නේ සෑහෙන ලිහිච්ච ස්වරූපෙට හිත යොදන්න පුළුවන් නම් මම දැන් මෙතන කියලා ඒ තමයි පිටි කරගන්නවා ඒකෙන් සතියක් කරගත්තට පස්සේ ඒ තමයි මේ වර්තමානයේ ලබා ගන්න පුළුවන් මේ සැහැල්ලුව මේ මට උගන්වපු ගුරුවරයෙක් වේවා අම්මලා පච්චක් වේවා කියන අනිකට දෙන්න තමයි සුදුසුකම ලැබීම නමුත් ඒකට චෝදනා කරනවා තමන්ද තමන් මෛත්‍රී කරගන්නකොට සක්කාය දිට්ඨිය සහ ආත්ම දෘෂ්ටි වැඩෙනවා. සීල සත්‍යයෙන් මෛත්‍රී වෙනකොට අඩු වෙනවා කියන්නේ. මුලින්ම ප්‍රශ්න ඇත්ත තමයි. නමුත් ඒ වගේ ගැඹුරු දාර්ශනික පැත්තක් නැති කෙනෙක්ට ආනුභූති වැඩ පිළිවෙලින් යනකොට තමන් මෛත්‍රී කරගෙන මෛත්‍රී කිරීම ආචාර්ය මතී ඉතිපතරතියි. එහෙම කිරුවල් පුරුදු කරගන්න කෙනෙක්ට ඕනම වෙලාවක තමයි මෛත්‍රී නොකරවෝ මෛත්‍රී සංකල්ප දිගින් දිගට යන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් සඳහන් කරපු මේ මෛත්‍රීක දාර්ශනික සඳහන් කරනවා you wish to be nobody first you have to be somebody. ඉස්සෙල්ල තමයි යමෙක් වෙලා ඒ තුලින් මෛත්‍රී අධ්‍යයනය ඒ අනාත්ම සංඥාවට යන්න පුළුවන්. ඒ නිසා සමත ක්‍රමයක් වශයෙන් මෛත්‍රී වඩන කෙනා Taman තමයි කර ගැනීම වඩා ප්‍රායෝගිකයි ආනුකූපීකර පිළිලක් කියලා කියනවා. ඒ නිසා දුරවද සත්‍යපස්තක වාඩියේ Taman මෛත්‍රී කියන්නේ ඒ මෛත්‍රිය. අන්තකල ඒ මෛත්‍රිය හිත උදව් කරපු ගුරුවරයෙකුට පිය අනාගත කෙනෙකුට දීම තමයි කරන්නේ. අවුත් ප්‍රශ්න වැටෙන් බලනකොට එහෙම නොකලත් දසපාරමිතා කරන විදිහට මෛත්‍රී කරගෙන යනවා. ඒ නිසා මේ විශේෂී හරි අමාරුයි අසවල් එකයි හරි අසවල් එකයි වැඩි කියන්නේ. තමයි කල්කලක් මොල හැටියට තමයි ඒ මෛත්‍රී සමත වශයෙන් කරනවාද මෛත්‍රී විපස්සනා වශයෙන් කරනවාද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකට මේ ආනාපාන වගේ භාවනාවට හිත දැම්මට පස්සේ තමයි තේරෙන්නේ මම ද්වේෂ චරිතයට උත්තරේ තියෙන මෛත්‍රිය. මම විතක්ක චරිතයට උත්තරේ ආනාපාන කියලා ගන්නවා. මම රාග චරිතයට මට අසුභ භාවනාව ඕනේ. මම වැඩ පසර ගන්න දැක්ක සංඛ්‍යාජ්‍ය මට මරණාංශිකය වුණේ කියලා ආනපන සුළුම කරන්න යන්න පුළුවන්. ඒක නිසා භාවනා කරගත්තු ඒ වගේ පූර්වනිගමනට නැතුව බොහෝ වෙලාවක් ආනපනෙම නැවතුනට කිරීමෙන් තමයි වැඩියෙන් වෙන බාධාව. තමයි වැඩියෙන්ම එන කරදරදී කෙරෙහි ද්වේෂය බැලීමේ මේ ක්‍රෝධය විනයනය කිරීමේ මූලික පාඩම කියලා. ඒ විතරක් නෙමෙයි මම කවුද කියලා දැනගන්නේ කී මූලික තොරතුරු ටික ලැබෙන්න පටන් ගන්නවා. නමුත් මම හිතනවා ඉස්සරහට අපි සාකච්ඡා කරනකොට මින් එහාට ගිහිලා ඒ ක්‍රෝධය දුෂ්මාරකයක් එක්ක වැඩ කරනකොට ඒකේ තමන් අවබෝධ වෙන්නේ තව කෙනෙක් ඒ විදිහට හැදෙන්නේ මොකක්ද කියන එක දැනගන්නත් ඒ වගේම ලෝක ව්‍යාප්ති ක්‍රමයට කාමයේ රාගයේ සංසාරයට බැඳලා ඒ ද්වේෂය කොච්චර දෝ විකෘති ස්වරූපකට වචනික ධර්මයක් වශයෙන් රාග ස්වරූපෙන් පිළිතර අපේ වංචාකමන කියන්නේ. රාගය කෙලින් වරිණ ධර්මයක්. ද්වේෂය හැම වෙලාවෙම වංචනිකයි. ඒ නිසා අපි අපි අපි දේශ කරන්න ඕනේ සබ්‍රක්මචාරින් මාසලා වශයෙන් අපි යම් විකෘති සත්‍යයක් දක්වන. වෙලාව බලන කියන්නේ පම්ම හිතන් කියවදන්නේ මෙන්න මේක නම් පේන්න තියෙන්නේ විකෘතියක් කියන. ඒක කවුරු හරි කෙනෙකුට තරහයි. නමුත් කිසිලකට එක්කම බවලා තිබුණොත් මයිලෙමිකයක් කියන කියන්නේ අතිවසන කරනවා. අන්නේ ඒකත් බැරි නම් ඉබේම කියන දේ තමයි සතිමත් වෙනකොට ඉබේම තමයි තේරෙන්න පටන් ගන්නවා මේ වැඩේ මම කරලා තියෙන්නේ. ද්වේෂයෙන් මේ වැඩේ මම කරලා තියෙන්නේ. මෛත්‍රියෙන් නැත්නම් වෛරයෙන් නැත්නම් ආසාවෙන් අන්නේ ඒ නිසයි මට මේ වගේ මේ ප්‍රතිඵල විශ්ල කරලා තියෙන්නේ. නිසා සත්‍ය කරගෙන යනකොට කල්යාණ මිත්‍රෙක් නැති අඩුපාඩුවක් සමහර විටක ප්‍රතිස්ථාපනය කියනවා. නමුත් සත්‍ය කියන කල්යාණ මිත්‍රෙක් කියන ගමන යනවා ඒ ද්වේෂය විශේෂයෙන් වංචනික ධර්මයක් ද්වේෂය හැමෝම පස්සේ කරන වැඩ දැක්කට පස්සේ අපේ මුළු දවසම මුළු ජීවිතේම නිකන් සාමාන්‍ය තේරෙන අඩුවක් වගේ පටන් ගන්නවා. මේක මොකද්දෝ තේමාවක් ඇති කෙලින් යන හැටි රාජෙන් දක්වන්න පුළුවන් වචන කරගත්ත විශේෂ දක්වන්න මේක කවදාකවත් සතිය හෝ කල්යනා මිත්‍රෙක් නැතුව සීනකින්වත් පේන්නේ උපමාවට කියනවා අපේ අධිකට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට ඇහැට කවදාකවත් ඇහැ බලන්න බෑ ඒක කන්නාඩියක් අවශ්‍යයි කන්නාඩිය ප්‍රතිබිම්බයමයි ඇහැ ඉන්නාත්මේ කෝපයත් එක්ක, ද්වේෂයත් එක්ක, නුරුස්නායත් එක්ක වැඩ කරනකොට කල්යාණික ඇසුරට යෝගින් මේ මේ සතිය කියන අදහසය නිතරම ළඟ තියෙනවා. එතකොට වැඩිම ප්‍රතිඵල හම් වෙන්නේ වර්ධිනකොට. වර්ධිනකොට. අකමැති දෙයක් වෙනකොට. ඒ නිසා යෝගාවචරයට ඒ දේවල් වලින් සාමාන්‍ය පුතත් යනකට වෙන කරදර වුණාට ආහාරයක් සහ ඕජාවක් වඩපත් කරගැනීමේ ශක්තියක් ඇති වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ ඊතරම මේ වගේ මන භාවනා කරන කට්ටිය අසු කරමින් සතිය වඩමින් ඒ ඇත්තන්ට පරිත්‍යාගයක් කරන්නලියක් වෙලා ඒත් උදේ අපේ පිළිමිකව බලාගෙන ඉදිරියට ගියොත් එකිනෙකාට අපි උදව් කරනවා වශයෙන් තමන් වශයෙන් උදව් කරගන්න පුළුවන්. ඒකත් මේ සම්බතනාස් මේ දේශනා කරපු ධර්මයේ අකාලිකවම මෞලික ගොඩක් ඇතින්නේ ප්‍රියකමෙක්ටෙක් නෙවෙයි අපි ළඟ ඉන්නේ විවිධ පැත්තෙන් දැනගත්තා තමයි මේ ධර්මය ළඟට එනකොට පුදුම සහෝදරකම පුදුම ලේනකම ලේනකමත් ඇති ඕනෑකමක් එනවා ඒක විශේෂයෙන්ම හැම කෙනාගේම ජීවිතේ වන්දිත වැඩ කරන නිසා එකිනෙකා වශයෙන් අපි අනිත් අයට බාධා නොවන විදිහට දැකගන්නේ ආනාපාන සතිය කියන හෝ වෙන දෙයක සතිය කියන අපේම ද්වේෂය දැනගන්න කවදාක ද්වේෂෙට බෙහෙත් කරන්න යන්න එපා. ද්වේෂය ද්වේෂ වශයෙන් දැකගැනීමම පළවෙනි පියවරට තේරුම් ගත්තොත් අපේ ද්වේෂය මුලමඳ හඳගන්න පුළුවන්. ඒ මුලමඳට දැක්කොත් තමයි විශේෂ ප්‍රතිශක්ති කරනවා වගේ ද්වේෂය කියන දවසේ අපිට තේරෙන්න පටන් ගන්නවා. මේ මේ ජීවිතේ නිවන් දැකලා කියන්නේ මේ ජීවිතේ මේ කෙලස් කපනවා කියන පිටර අසුරු නැහැ. ඒ සමේ බෑගට වැඩි වෙනවක් මම අරගෙන කියන ඒක ඇති වෙනවා උනේ මතුමා උනේ මූලධර්ම කර්ම සහ ප්‍රායෝගික කර්ම දව කරගෙන අපි ගත කරන බලන්න බලාපොරොත්තු වෙනවක් 10යි ගැටුමක් හැප්පීමක් හිතරක් වීමක් ඉනේන වාරේ සතිය පිටුවා ගැනීමට මෛත්‍රී වැඩිවීමට උදව්වක් කරගන්න අපිට ශක්තිය දහිත බලය කෙසේ ලැබීමා කියන ප්‍රාර්ථනාවෙන් අදට ජීවිත ධර්මදේශනා මෙතෙන් ගත කරනවා. ඉතින් මේ පුණ්‍ය අනුමෝදනාවක් වශයෙන් මම මතක් කරන්න කැමති. අද දවසේ අපිට දාන ප්‍රදාන කටයුත්තට සීනක අනුශාසීලා සහාය පමුණු කරනවා. ඉතින් හේතු මේ වගේ මන භාවනා කරන පිළිසකට සංජානනාචලාටයි දානි කරුනේ දානි පූජා කරන්නේ ඉතියත්තන්ට අත්මීතා කරස් කරගන්න ආදේවිදා කුසල ශක්තිය කොටස අදාළ කොටස අනුමෝදන් කරමු අනුමෝදන් විත්වා අනුමෝදන් වීමෙන් තම තමන්ට සීල සමාධි ප්‍රඥා භාවනා කරගෙන මේ ජීවිතයේ මේ ශාසනයේදීම සම්සුම ලබන උත්සාහ උපකාර වේවා කියලා ප්‍රාර්ථනා සාදෙන මේ දක්වා මේ කටයුතු බාධාකින් තුරු කරගෙන යන්න උදව් උපකාර කළා වූ පේනෝ වෙන සීල නැත්තෝ ඒ මේ පින දකිත්වා දැකලා සාදු කියලා පිනන මොලක් විත්වා කියලා ප්‍රාර්ථනා අපි කියන්නේ දෙමාපියෝ ගුරු සිවිදනාකමක් මේ පින් අසුවක් වේවා ඉන්නාතනක සිට මේක නිතියදා හිතියදා බලන්නේ පහළ වේවා සාදු කියලා පිනන මොලක් විත්වා කියලා ප්‍රාර්ථනා අපිට මේ විවිධ දුෂ්කරකාමයට මේ රස කරගන්නවා කියන කිසිසේත්ම බාසම්පති සඳහා නෙවෙයි ඒ කාර්යයෙන් මේ ජීවිතයේ ගෞතම සම්බුද්ධ ආශ්‍රමයේදීම සත්‍ය අවබෝධයේ පිළිසැලී පිටින් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කාර්යයක් කියලා මේ ධර්ම දේශනා ධර්ම සංසාරේ සමාප්ත කරනවා සාදු සාදු සාදු ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ